හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණේ පවත්වන නිවනේ නීම දේශනා මාලාවත් එක්කයි අද එකතු වෙන්නේ ලොකු සානාංශය නැති නිසා අද අපිට මේ සඳහා වගකීම පැවැරලා තිනවා. ඉතින් අපි මේ වෙනකොට නිවනේ නීම දේශනා මාලාවේ 12 වෙනි දේශනාවේ තමයි ගත කරන්නේ. අපි ගිය සතියේ ඒක පටන් ගත්තා. ඉතින් මේ වෙනකොට ඇත්තරම කටුකුරුන්දේ ඥානানন্দ සාමින්වහන්සේ ප්‍රපංච සම්බන්ධයෙන් තමයි විස්තර කරගෙන යන්නේ. එතකොට ප්‍රපංච සම්බන්ධයෙන් උන්වහන්සේ බොහොම පෘතුල වැටහීමක් තියෙනවා. උන්වහන්සේ සම්පාදනය කරපු concept and reality කියන පොත බොහොම ප්‍රචලිත පොතක් සෑහෙන්න උගතුන් වියතුන් අතර බොහොම ප්‍රසිද්ධ පොතක්. ඒකම උන්වහන්සේ සිංහලට පරිවර්තනය කරලා තියෙනවා සංකල්පය සහ යථාර්ථය කියලා. ඒකත් ඇත්තටම බොහොම වටිනා පොතක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේම ඉතින් තවදුරටත් මේ නිවන නියම දේශනා මාලාවෙදිත් බොහොම ගැඹුරු වන්දමින් ඒතර මේ ප්‍රපංච ගැන කරගෙන යන විස්තරේ අපි අද ගත කරන්නේ යම් මගක් හරියට රැමිනලා 250 වෙනි පිටුවේ තමයි අද අපි මේ කතා කරන්න යන්නේ.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 මාර්ගෙහි ඇලුනේ වේද ඒ තැනැත්තා අනුත්තර යෝගක්ෂේම නම් වූ නිවනට පැමිණෙනවා ලං වෙනවා. හොඳයි අපි ඒකත් පොඩ්ඩක් ආයෙනවතත් මතක් කරගමු. ස්වාමීන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්නේ අර ප්‍රපංචයයි එකතකින් නිවනයි අතර ලොකු ඍජු සම්බන්ධයක් තියෙන බවක් හැඟෙනවා. මොකද මේ නිප්පපංච කියන පදය නැත්නම් පపంచ වූපසම කියන පදය නිවන හඳුන්වන්න යොදලා තියෙනවා. ප්‍රපංච මේ නිවන හඳුන්වන්න පද 33ක් ඔය සංයුත්ත නිකායේ පෙන්නනවා. ඒකේ එක පදයක් තමයි නිප්පපංච කියන පදේ. එතකොට මේ නිප්පපංච පදයට යම් කිසි කෙනෙක් කැමති නම්, ඒ කියන්නේ ප්‍රපංච නොකර හිත බොහොම සංසුන්ව, නිෂ්කලංකව, නිශ්ශබ්දව ඇතුලේ කතාව සමනය කළා යම් කිසි කෙනෙක් පවත්වන්න උත්සාහත් වෙනවා නම් ඒ කියන්නේ යා සෑහෙන නිවනට සමීපයි. එහෙම නැත්නම් නිවන් මාර්ගයේ යනවා. නිවනට ආරාධනා කරනවා කියන කාරණාව තමයි මෙතන මතු කරන්නේ යෝචපපංචං හිත්වාන නිප්පපංච පදේ රතු. යම්සි කෙනෙක්ගේ හිතේ කැමැත්ත තියෙන්නේ, එයාට උවමනාව තියෙන්නේ හිත නිප්පපංච කරගන්න. හිත කැතුල මේ කතාව නවත්ත ගන්න. ඇතුලේ තියෙන කියවිල්ල නවත්ත ගන්න. හිත සමනය කරගන්න. හිත නිශ්ශබ්ද කරගන්න. ඉතින් එහෙම හැංගියා මේ උවමනාවක් නම් තියෙන්නේ. ඒකට නම් එයා එරිලා කටයුතු කරන්නේ. ආරාධයේසෝ නොබ්බානම් යෝගක්කේ මං අනුත්තරන. එයා හරියට නිකන් අර නිවනට ආරාධනා කරනවා වගේ හරියට නිකන් අර පහම් පැලක් හරි ගස්සලා ඒකට දෙවියන්ට ආරාධනා කළා වගේ. බොහොම සමන්ගේ හිත ලස්සනට සකස් කරගෙන එහෙම නැත්නම් බොහොම සමනය කරගෙන, නිශ්ශබ්ද කරගෙන අන්න මේ නිවන් දොරට විවෘත කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අදහසක් තමයි තියෙන්නේ. හැබැයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයා කොහොමත් ප්‍රපංචයට කැමති. පపంచාබි රතෝ මගෝ කියලා මෙතන කියනවා මේ මෝඩ මිනිස්සයා, නූගත් මිනිස්සයා, එහෙම නැත්නම් ධර්ම ගැන මේ නිවන් මාර්ගය ගැන දන්නේ නැති කෙනා අන්න ප්‍රපංචයට ඇලිලා ගත යුතු කරනවා. එයා අවස්ථාවක් ලැබුණ ගමන්ම පුළුවන් තරම් මේ ප්‍රපංච ඔස්සේ යනවා. ඇතුලේ කතාව ඔස්සේ යනවා. ඒකට පෝර දානවා. මොනවා මොනාර හිත හිතා ඉන්නවා. හිතට නිදහසේ ඉන්න නැත්නම් මොකක්වත් ඇසුරු නොකර ඉන්න කතාවක් එයා දන්නේ නැහැ. ඒ වෙනුවට පුළුවන් තරම් හිත අරමුණු ඇසුරු කරමින් ඒවා ගැන කතන්දර ගොතමින් කටයුතු කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ඒ ස්වභාවය ඇත්තටම විරාදේසෝ නිබ්බාණං කියලා කියනවා. එතකොට වෙන්නේ ඇත්තටම මේ නිවනට විරුද්ධ ප්‍රතිපදාවක් ගත කර යන්නේ. ඒ කියන්නේ නිවනට ලං වෙනවා නෙමෙයි නිවනින් ඈත් වෙනවා. නිවනින් දුරස්ත වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ප්‍රපංචයි නිවනයි අතර සෑහෙන ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ කාරණාව එතකොට ස්වාමීන් වහන්සේ තවත් ඉස්සරහට විස්තර කරගෙන යනවා. අපි එතන ඉඳන් ගමු. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ ප්‍රපංච ප්‍රමාද කියන වචන දෙකේ යම්කිසි විශේෂ වෙනසක් තිබෙන බව. ඒ වගේම අටුවාවල බොහෝ විට මේ ප්‍රපංච කියන එක ඊටාම සරල අන්දමින් තෝරන්නේ තණ්හා මාන දිට්ටි වලට කියන වෙනත් නමක් හැටියටයි. තණ්හා දිට්ටි මානානම් ඒතං අධිවචනං ওই විදිහට දක්වනවා. ප්‍රපංච කියන එක තෘෂ්ණා මාන දෘෂ්ටි කියන ඒ ප්‍රධාන කෙලෙස් තුනට අධිවචනයක් වෙනත් වචනයක් හැටියට තෝරනවා. නමුත් ඒින්ම ප්‍රපංච කියන වචනේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදසුන් තමයි කාරණේත් ඇත්ත. මක්නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපිට පෙනී ගියා ඒ සූත්‍රයේ සඳහන් වුණා අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං කියලා වචන තුනක්. අභිනන්දි තබ්බං කියන්නේ සතුටු විය යුත්තක්. අභිවදි තබ්බං කියන්නේ කියාපෑ යුත්තක්. අජ්ජෝසේ තබ්බං කියන්නේ බැඳී රැඳී සිටිය යුත්තක්. මේ වචන තුන යොදන්නේ සූත්‍රවල බොහෝ විට තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් තුන හැඳින්වීමටයි. ඒතං මම කියලා තණ්හා වශයෙන් සතුටු වීම. අභිනන්දි තබ්බං. ඒසෝ අහං අස්මි. මේ මම වෙමි කියලා මාන වශයෙන් කියාපෑමක්. අභිවදි තබ්බං. ඒසෝ මේ අත්තා. මේ මගේ ආත්මය කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමක්. අජ්ජෝසේ තබ්බං. එතකොට මේ අටුවාවේ තණ්හා මාන දිට්ඨි ආශ්‍රයෙන් ප්‍රපංච යන වචනේ තෝරණ එක බොහෝ දුරට සහේතුකයි. නමුත් මෙතන විශේෂත්වයක් හැටියට දක්වන්න තිබෙන්නේ මේ ප්‍රපංච කියන වචනේ අර මූලික අර්ථයේ අනුවම සංකල්ප විතර්ක මගින් කෙනෙකුගේ සිතුවිලි ලියලා ලියලා අතුහිති අතුහිති විහිදා පැතිරි ආකූල ව්‍යාකූල බව ආකූල ව්‍යාකූල වන බව මේ ප්‍රපංච කියන වචනෙන් හැඟෙනවා. ඒක තමයි අර ප්‍රපංච සංඥා සංඛාවලට අර පුද්ගලයා යටත් වෙනවා කියලා කියන්නේ. මෙතනදී අපිට උපකාර වෙනවා මේ සංඛා කියන වචනේ අර්ථය තේරුම් ගැනීමත්. හොඳයි පොඩ්ඩක් ඉන්න. එතකොට මෙතනදී ස්වාමීන් වහන්සේ මතු කරන්නේ අර අට කතාවේ දෙන විවරණය අට කතාවේදී පపంච කියන වචනය තෝරලා තිනවයි කියන එක මතක් කරනවා තණ්හා දිට්ඨිමාන වලට අදිවචනයක් නැත්තම් සමාන වචනයක් කියලා. එතකොට තණ්හාවෙන් අපි සාමාන්‍යයෙන් ආ මේක මගේ කියලා ඇලෙන ගතියක් තියෙනවා. මොනවා හරි දෙයක් දැක්කහම ආ මේක මගේ. තම මේක මගේ කරගන්න ඕනේ කියලා අන්න අපි මේ දැකපු දේත් එක්ක හිත ඇලෙනවා. එතන සතුට වෙන ගතියක් තියෙනවා. තණ්හාවෙන් තණ්හාවේ ස්වභාවයක් තමයි තත්ත්ව තත්‍රාභිනන්දිනී කියලා කියනවා. එතන එතන සතුට වෙනවා. මෙතන එතන රාගයෙන් මේ ඇලෙනවා බැඳෙනවා එතකොට සතුටු වෙනවා එතකොට අන්න ඒක මේ තණ්හාවේ තියෙන ස්වභාවයක් එතකොට ඒ ස්වභාවය හරහා ඇත්තටම මේ ප්‍රපංච වැඩෙන්න පුළුවන් මොකක් හරි දෙයක් දැක්කහම ඒකට තණ්හාවක් ඇති වෙලා ඒක මගේ කියාගෙන නැත්නම් ඒක මට කරගන්න ඕනේ කියාගෙන මට අයිති කරගන්න ඕනේ කියාගෙන ඒ ඒ පතේ ඔස්සේ ඒ මාර්ගය ඔස්සේ හිත සිතුවිලි ජනනය කරන්න පුළුවන් ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න පුළුවන් ඉතින් එතකොට ඒකයි කියන්නේ ඒ තම මම කියලා මේ එතකොට තණ්හාව හරහා එතකොට ප්‍රපංච මේ ධාරාවක් දෙයක් වෙනවා. හිත කතා කරන්න පටන් ගන්නවා. හිතේ සිතුවිලි බහුල වෙන්න පටන් ගන්නවා. ඊළඟට තව පැත්තක් පෙන්නනවා අභිවදි තබ්බම් කියලා මේ මාන්නෙන් කියාපානවා. මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් මාන්නෙන් කියාපෑමක්. ඒසෝ අහං අස්මි. මේ මම වෙමි කියලා මොකක් හරි දෙයක් හා සම්බන්ධයෙන් මම ඈඳලා ඒක නිකන් කියාපෑමක් ඒක අනිත්‍යයට පෙන්වීමක් කැපිපෙනීමක් කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දැක්වීමක් මේ වගේ දේවල් වලදී අන්න මාන්නය කියන එක ඉස්සරහට එනවා. ඒ මාන්නෙන් එතකොට අපි කෙනෙක්ව මැනීමේදී නැත්තම් අපිවම ඉස්සරහට දාගැනීමේදී අපිවම වර්ණනා කරගන්න හදනකොට අපිම ඉස්සරහට පයින්නකොට අන්න එතනත් ප්‍රපංච දියත් වෙනවා. ඒ ප්‍රපංච දියත් වෙන්නේ මාන්නේ හරහා. එතකොට මාන්නේ කියන අතු අත්යෙන් තමයි ඒක ලියලලා යන්නේ. එතකොට ඒකත් මේ ප්‍රපංච දියත් වෙන තවත් උපක්‍රමයක්. නැත්තම් තව එක රටාවක්. එනට අනිත් රටාව වශයෙන් පෙන්නනවා දික්ටි වශයෙන්. ඒ කියන්නේ මොහොකට හරි බැසගත්තාම මොකක් අරමුණක් අපි අල්ලගන්නවා ඒ අරමුණ ඔස්සේ දෙකට දෙකට හිතලා ඒ අරමුණටම බැස ගන්නවා ඒකෙම අපි එල්බ ගන්නවා එල්බ ගත්තාම ඒක ගැනම හිතනවා ඊළඟට වෙන දෙයකට හිත යොදන්නත් බෑ අරක නිකන් හිර වුණා වගේ අරක නිකන් මේ අරකට වහල් වුණා වගේ හිතපු දෙයටම වහල් වුණා වගේ ඒ ඔස්සේම හිතන ගතියක් තියෙනවා අන්නේ දික්ටි ප්‍රපංචය එකත්කින් තවත් භයානකයි. මොකද එතකොට අපේ හිත නිකන් තත්ත්වගත වෙලා තියෙනවා. අපේ හිත සම්පූර්ණ දෘෂ්ටි ගතික වෙලා තියෙන්නේ. ඒ රටාවෙන්මයි හිත කල්පනා කරන්නේ. අපි තුමු මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපි තීරණයකට එළඹුණා. අපිට මේ තීරණය අපි මේ සෑහෙන දෙයක් ගලාවා කල්පනා කරලා කල්පනා කරලා ඒ ඔස්සේම හිතලා හිතලා හිතලා හිතලා මේ ඒ තීරණයක් අපි ගත්තට පස්සේ අපිව ඒකෙන් හොල්ලන්න හරි අමාරුයි. අපි ඒකට දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒකට දැඩිව බැස ගන්නවා, අජෝසනය කරගන්නවා. එතකොට අන්න දෘෂ්ටි වශයෙන් ඒකම කල්පනා වෙනවා. ඒ ප්‍රපංචයේ ඒ පැත්තෙන් හිත හිත දියත් කරනවා. එතකොට ආයේ ඒක හිත සංසුන් කිරීමක්, නිස්කලංක කිරීමක් අඩුතරමින් වෙන පැත්තකින් මේ ඒ ප්‍රශ්නයක් දිහා බැලීමක්වත් අපිට කරන්න අමාරුයි. මොකද අර දෘෂ්ටිගත දෘෂ්ටිගත වීමක්. ඒ අපි හිතාගත් දෙයට බැස ගැනීමක් දැඩිව සිද්ධ වෙලා තියෙන නිසා. එතකොට මෙන්න මේ ක්‍රම තුන වශයෙන් එකතකින් අපිට යෝගාවචරයෙන් වශයෙන් කල්පනා කරන්න පුළුවන්. අපේ හිත කතා කරන්න ගත්තාම අපේ හිත කියවන්න ගත්තාම නැත්තම් අපි භාවනාවක් කරන්න ගියාම හිතේ ඇතුලේ කතාව පටන් ගත්තාම මේ මොන මොන මේ මේ තුනෙන් නැත්තම් මේ යන්න තියෙන අතු තුනේ කොයි පැත්තෙන්ද යන්නේ කියලා පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන් නම් ඒකාතකින් අපිට අපේ චරිතය ගැන පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. මේ තණ්හාවක් මූලික කරගෙනද මේ වෙලාවේ මගේ හිත කියවන්නේ. එහෙම නැත්නම් මොකට හරි බැහැගෙන තණ්හා මේ මොකද මාන් මේ දෘෂ්ටියක් වශයෙන් මොකක් හරි අල්ලගෙන ඒක බොහොම තදින් ග්‍රහණය කරගෙනද මේ කියවන්නේ. එහෙම නැත්නම් මේ මම මුදුන වෙන්න හදමින් නැත්නම් තවත් කෙනෙක්ව ඉස්සරහට අරගෙන තවත් කෙනෙක්ගේ ගුණාගුණ ගැන හිතමින් මාන්නයක් මැනීමක් මුල් කරගෙනද මේ හිත කියවන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් නම් ඒකත් හොඳ අපිට අපි ගැනම නැත්නම් අපේ හිතේ ඒ ඒ මොහොතේදී තියෙන ස්වභාවය ගැන යම්කිසි වැටහීමක් ඇති කරගන්න අවස්ථාවක් වෙනවා. ඒතර මේ විදිහට මේ අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං කියන එක ඇත්තටම මේ මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අර කරෝ ප්‍රකාශය විස්තර කරන මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේම විස්තර කරනවා. ඒ කියන්නේ මේ අභිනන්දිතබ්බ මේ අභිවද අභිනන්දියක් මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් සතුටු වීමක් ඊළඟට අභිවදනයක් ඒ ගැන කියාපෑමක් අජෝසනයක් ඒකට බැස ගැනීමක් තියෙනවා නම් ඔන්න ප්‍රපංච දියත් වෙනවා. ඒකේ අනිත් පැත්තේ දොර පෙන්වනවා මදුපිණ්ඩික සූත්‍රයේ යම්සි කෙනෙක් අර හිතේ ඒබඳු කතන්දර ගොතන්න තියෙන හැකියාව වළක්වගෙන දැකපු දේ සම්බන්ධයෙන් ඔයයි කතන්දර ගොතන්නේ නැත්තම් අහපු දේ සම්බන්ධයෙන් කතන්දර ගොතන්නේ නැත්තම් එයාට නාසයෙන් දැනෙන ගඳක් සුවඳක් සම්බන්ධයෙන් කතන්දර ගොතන්නේ නැත්තම් දිවට දැනෙන රසස් සම්බන්ධයෙන් කතන්දර ගොතන්නේ නැත්තම් ඊළඟට කයට දැනෙන ස්පර්ශයක් සම්බන්ධයෙන් කතන්දර ගොතන්නේ නැත්නම් හිතට එන අරමුණක් සම්බන්ධයෙන් කතන්දර ගොතන්නේ නැත්නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒකම අර මානානුසය දුර වෙලා යනු හේතුවක් වෙනවා. ඒකම පටිඝානුසය දුර වෙලා යන්න හේතුවක් වෙනවා. ඒකම රාගානුසය දුර වෙලා යන්න හේතුවක් වෙනවා. ඒකම අර කලහ විවාද මේ තෝතෝ වරපල කියලා ඕනෝන් ගැටෙන ස්වභාව මේ ඔක්කොම සංසන්දනේ මේ සමනය වෙලා යන්න හේතුවක් බවට පත් වෙනවා. මොකද අර ඇතුලේ කතාවක් නැහැ. ඇතුළේ ඒක අර වෙච්ච සිද්ධිය ගැන නැවත නැවත හිත හිතා නැවත නැවත ආවර්ජනය කර කර මේකට පොහොර දම දමා අපි අතින් දදා එක හත කරගන්නා ස්වභාවයක් නැහැ. ඒ වුණාට වැඩේ වුණා. ඒක අතනින් අවසන් කරනවා. හිත නැවතත් නිශ්ශබ්ද කරගන්නවා. නිෂ්කලංක කරගන්නවා. එතකොට අර යන්න තිබිච්ච නැත්නම් වෙන්න තියෙන යම් කිසි හානියක් වෙන්න තියෙන ලොකු මේ අවුලක් යම් කිසි විවාදයක් යම් කිසි කලහයක් වෙන්න ඉඩක් නැහැ. මොකද තමන්ගේ හිත සංසුන්. ඒ වෙලාවෙදිම සංසුන් වෙන ගතියක් තියෙනවා. අර ධම්මපදයේ ගාථාවකුත් තියෙනවා මේ සචේනේ රේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒසපත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති කියලා. ඒ කියන්නේ හරියට නිකන් අර බිඳිච්ච ලෝහ භාණ්ඩයකට පහරක් ගැහුවාම ඒකේ රවුල් පිළිරව් දෙන ගතියක් නැහැ. ඒක එහෙම්ම බොක් ගාලා නවතිනවා. එතනින්ම ඒක අවසන් වෙනවා මේ ආයෙත් දෝංකාර දෙන ගතියක්, රවුල් පිළිරව් දෙන ගතියක්, නින්නාදයක් එකකින් මතුවෙන්නේ නැහැ. ඒක එතනින්ම අවසන්. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා යම්ස කෙනෙකුට අන්න ඒ වගේ යම් හෝ දෙයක් සම්බන්ධයෙන් යම් හෝ සිද්ධියක් සිද්ධ වුනහම එයා ඒක ගැන නැවත නැවත හිත හිතා යා මෙහෙම කරා අරම කරා මෙහෙමයි අරමයි කීකේ හිත හිතා හිටියොත් තමයි අර සාරම්භයක් එන්නේ. නැවත නැවත පරිගැනීමක් නැත්නම් එකට එක කිරීමක් මතුවෙන්නේ ඒ සාරම්භයක් ජනිත වෙන්නේ ඒ නැවත නැවත කරන්න යමක් එයාට පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතෙන්නේ. එකට එකක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ මේ අපිට අපිව නිශ්ශබ්ද කරගන්න බැරි වුණාම. නමුත් අපිට පුළුවන් නම් අපිව නිශ්ශබ්ද කරගන්න. අපිට පුළුවන් නම් ප්‍රපංච සමනය කරගන්න. අන්න එතනින්ම කතාව සංසිඳෙනවා. එතනින්ම මේ වෙන්න තීච්ච මේ ආරවුල සංසිඳෙනවා. මොකද අර ප්‍රපංච සමනය වෙලා. මොකද අපේ සංගක් වෙලාට වෙන්නේ වෙන සිද්ධිය බොහොම සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ සිද්ධිය අල්ලගෙන බොහොම තනියෙන් ඉඳන කල්පනා කරනකොට අපි අතින් දානවා ඒකට සෑහෙන්න යමක්. අපි විවිධ විවිධ පැතිවලිය ඔස්සේ ඒ වෙච්ච සිද්ධිය හිතන්න යනවා. ඒ හරහා වෙච්ච සිද්ධියට වඩා යමක් ඔන්න අපි හිතනවා. අන්තිමට අපේ හිත ඒ අපි හිතපු දේ හරහා අපිව මේ මැඩ පවත්වනවා. ඒ කියන්නේ අර ප්‍රපංචයෙන් වෙන හානිය අපිට වෙනවා. කියන්නේ මුලදී අර පුංචි සිදුවීමක් කලින් අපි පොඩ්ඩක් හිතුවා වෙන්න පුළුවන්. නමුත් අන්න අර හිතීම ජවගැන්විලා මේ ජවගැන් මේ ජව කැවිලා එනකොට අන්න ඒක බොහොම වර්ධනය වෙලා ඒක හත වෙලා හිතන ගතියක් ඒකට අපි යට වෙන ගතියක් තියෙනවා ඊළඟට ඉතින් අර අපි හිතමු මොකක් හරි ඒ සිදුවීමට අදාළ කෙනා කරපු නැති දේවල් පවා අන්න අපි අතින් දාගන්නවා කරපු නැති දේවල් පවා අපි හිතින් හිතා ගන්නවා මෙහෙමත් කරાવી කියලා අපි හිතා ගන්නවා ඉතින් ගන්නම දෙයක් නැහැ ඔන්න ඔයගේ ස්වභාවයක් තියෙනවා ඉතින් ඒ නිසා මේ ප්‍රපංචයන්ගේ తত্ত্বය ඇත්තටම යෝගාවචරයෙන් වශයෙන් සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මේ ප්‍රපංච සමනය කියන එක විපස්සනාවේ තියෙන එක ප්‍රධානම අංශයක්. ප්‍රපංච සමනය වෙන්නේ නැත්නම් මේ කෙනෙක්ගේ හිත ටික ටික ඇතුලේ කතාව සමනය වීමක් පෙන්눔 කරන්නේ නැත්නම් ඒ කියන්නේ ඉතින් තාම ලොකුවට ඒ කියන්නේ මේ අපි තාම මේ භවනා හඳුනගෙන නැහැ කියලා වගේ තමයි කියන්න වෙන්නේ. ඒකයි අර අපි දැන් අවසන් කරපු ඒ ගාතාවෙත් කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ හිත ප්‍රපංච කරන එක අඩු කරනවා නම් එයාගේ හිතේ කැමැත්තක් තියෙන්නේ වමනාවක් එයාට තියෙන්නේ මේ ප්‍රපංච සමනයක් නම් අන්න එයා නිවනට ආරාධනා කරන ගතියක් තියෙනවා. නිවනට විරුද්ධ වෙන ගතියක් තියෙන්නේ. නිවන් පැත්තට යන ගතියක්, නිවනට නැඹුරු වෙන ගතියක්, නිවනට බර වෙන ගතියක් තමයි තියෙන්නේ. හොඳයි. අපි තව ටිකක් ඉස්සරහට යමු. මෙතනදී අපිට උපකාර වෙනවා මේ සංඛා කියන වචනේ අර්ථයේ තේරුම් ගැනීම. මේ සංඛා කියන වචනේ අටුවාවේ තෝරන්නේ පపంచ සංඥා සංඛා එත්ත කොට්ඨාසා කියලා. සංඛා කියන වචනේ තෝරන්නේ කොටස කියන එකෙන්. කොට්ඨාසා. එහෙම ගත්තොත් පపంచ සංඥා පపంచ සංඛා. පపంచ සංඛා කියලා කියන්නේ පపంచ කොටස්. 아무තු තේරුමක් නැහැ. ඒ සංඛා කියන වචනය වචනේ එහෙම ගත්තොත් 아무තු තේරුමක් නැහැ ඒ සංඛා කියන වචනේ එහෙම ගත්තොත් නමුත් මේ ප්‍රපංච සංඥා සංඛා ප්‍රපංච සංඛා ආදී පද සූත්‍රවල දෙන ආකාරය ගැන හොඳට පරීක්ෂා කරලා බලුවොත් මේ කොටස් කියන අර්ථයට වඩා යම්කිසි ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. අපි දන්නවා සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන පర్యాయ පද සමානාර්ථවත් පද සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති මේ වචන තුනෙන් පඤ්ඤත්ති කියන වචනය කාටත් පැහැදිලි වචනයක් ප්‍රඥප්තිය යමක් හැඳින්වීමට දෙන නම ඒ ප්‍රඥප්ති කියන වචනේ ආශ්‍රයෙන්ම ගත හැකි තව පද දෙකක් තමයි සංඛා සමඤ්ඤා කියන්නේ. සංඛා කියලා කියන්නේ ගණන් ගනු ලැබීම, ගිනීම. සමඤ්ඤා කියන්නේ එකමුතුව හැඳිනීම, ගිනීම, හැඳින්වීම, පැනවීම. ওই වචන තුන බොහෝ දුරට ලෝක ව්‍යවහාරයේ පිළිබඳව යෙදෙන වචන තුනක්. සංඛා සමඤ්ඤා පඤ්ඤති. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් තව ටිකක් ඉතින් අර ගැඹුරට යන ගතියක් තියෙන්නේ. මොකද සංඛා කියන වචනය මේ අටුවාවේ මෙතෙන්දී ප්‍රපංච සම්බන්ධයෙන් යොදනකොට ඒ තරම්ම ගැඹුරකට ගියන තියක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ මතු කරනවා ඊළඟට සංඛා කියන වචනේ. එතකොට තවත් සූත්‍ර ආශ්‍රයෙන් ඒකේ තියෙන ගැඹුරක් භාෂාවට ඒකේ තියෙන සම්බන්ධය එතකොට මතු කරලා දෙනවා. එතකොට කරන එක කරුණක් මතු කරන එක කරුණක් තමයි සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන මේ වචන තුන භාෂා ව්‍යවහාරයේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට යොදන භාෂාවන් සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් මතු කරනකොට යෙදෙන වචන තුනක් එක ළඟ යෙදෙන වචන තුනක් කියලා එතකොට සායනාංශය මතක් කරනවා සංඛා කියන එක එතකොට ගිනීම ගොනු කර දැක්වීම වගේ අර්ථයකින් එනවා. එතකොට සමඤ්ඤා කියන්නේ අපි ඒකට යම්කිසි කට්ටියක් එකතු වෙලා ඔන්න පොදු පොදු සම්මුතියක් ඇති කරගන්නවා. මේකට අපි මෙන්න මේ නම යොදමු. අපි මේ වෙලාව දැන් අපි ලංකාවේ උදාහරණයක් වශයෙන් කතා කරනවා නම් යම් යම් කාල තිබුණා මේ ඉර නගින වෙලාව නැත්තම් මොකක්ද ඒකට කියන්නේ මධ්‍යාහ්නය මෙන්න මෙතන ඉඳන් මේ මේ දවසේ අපි මෙතනින් පටන් ගන්නවා කියලා හිතාගමු කියලා. ඔන්න ආණ්ඩුවෙන් ඔන්න නීතියක් දැම්මා. මෙන්න මෙතෙන්ට තමයි අපි ඔන්න පැයක් ඉස්සරහට දාගන්නවා. එතන පැයක් පස්සට දාගන්නවා. කියලා ඔන්න යම් සම්මුතියක් ඇති කරගන්නවා. පිට රටවල් වලද කොහොමද තේනවා මේ අර මොකද්ද ඩේලයිට් සේවින් කියලා මේ කාලේ පොඩ පොඩ අඩු වෙනකොට දවල් කාලේ අඩු වෙනකොට ඒගොල්ලෝ ඊට මේ උචිත වෙන ආකාරයට තමන්ගේ සම්මුතිය වෙනස් කරගන්නවා. මෙදා ඉඳන් තමයි මෙතන ඉඳන් තමයි ඔන්න උදේ කියලා සලකන්නේ කියලා වෙනස් කරගන්නවා. අන්න ඒ වගේ සම්මුතියක් කට්ටිය එකතු වෙලා ඇති කරගන්න සම්මුතීන් වලට ඒකට සමඤ්ඤා කියලා කියනවා. අන්න පඤ්ඤාත්ති කියලා වෙනම නමක් දීලා යම්කිසි දෙයක් නම් කිරීමක් ප්‍රඥප්තියක් නම් කිරීමක් හඳුන්වද්දී එතකොට මේ පඤ්ඤාත්ති කියන එක යොදලා තියෙනවා. එතකොට මෙන්න මේ සංඛා සමඤ්ඤා පඤ්ඤාත්ති කියන වචන තුන. එතකොට මේ සාමාන්‍යයෙන් සමූහයක් එක්ක ජීවත් වෙනකොට ජනකාහයක් ජනගහනයක් ජීවත් වෙනකොට පිරිසක් ජීවත් වෙනකොට ඒ ඒගොල්ලන්ගේ ඒ ඔවුනොවුන් අතර සංවේදනය පහසු වීම සඳහා භාෂාව හැසිරීම සඳහා පාවිච්චි වෙන වචන තුනක් කියලා ඉතින් අපිට තේරෙනවා. එතකොට දැන් ඒකේ තව ගැඹුරු පැත්තක් ඇත්තරම ස්වාමීන් වහන්සේ මතු කරනවා මේ ඉස්සරහට මේ මතු කරන නිරුත්තිපත් සූත්‍රයේ අපි ඒකට සම්බන්ධ වෙලා බලමු. එතකොට අපිට මේ ප්‍රපංච පිළිබඳ ප්‍රශ්නයට කෙලින්ම අදාළගත කරගත හැකි අන්දමේ වටිනා උද්දෘත පාඩයක් ලැබෙනවා සංයුත් සංගියේ කන්ද සංයුත්තේ නිරුත්තිපත සූත්‍රයෙන්. ඊටාම වටිනා සූත්‍රයක්. තයෝ මේ භික්කවේ නිරුත්තිපතා අධිවචනපතා පඤ්ඤතිපතා අසංකින්නා අසංකින්න පුබ්බා න සංකීයන්ති න සංකීස්සanti අපපති කුට්ඨා සමනේහි බ්‍රාහමණේහි විඤ්ඤූහි කතමේ තයෝ යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමඤ්ඤා අහෝසීති තස්ස පඤ්ඤති න තස්ස සංඛා අත්ථීති න තස්ස සංඛා භවිස්සතිති ওই විදිහට සූත්‍රය යන්නේ අපි දැනට මේ ප්‍රකාශ කරන ටික පරිවර්තනය කරන්න බලමු. තයෝ මේ භික්කවේ නිරුක්තිපතා අදිවචනපතා පඤ්ඤත්තිපතා. මහරණී මේ නිරුක්ති මාර්ග තුනක්, අදිවචන මාර්ග තුනක්, ප්‍රඥප්ති මාර්ග තුනක් තිබෙනවා. ඒවා ගැන විශේෂයෙන්ම කියලා තියෙන්නේ මොකද්ද? අසංකින්නා අසංකින්න පුබ්බා. න සංකීයන්ති න සංකී ඉස්සන්ති. අපපති කුට්ටා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි. නුවණැති මහණ බමුණන් කවදාවත් මිශ්‍ර කරන්නේ නැති. කලවම් කරන්නේ නැති. අතීතයේ කලවම් කර නොගත්. දැන් කලවම් කර නොගන්න. අනාගතයේත් කලවම් කරගන්නේ නැති. ඒ වගේම පිළිකුල් වශයෙන් ඉවත නොදැමිය යුතු විදියේ විවහාර මාර්ග තුනක් තිබෙනවා. මොනවාද මේ විවහාර මාර්ග තුන? යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීති තස්ස සංකා අහෝසීති තස්ස සමඤ්ඤා අහෝසීති තස්ස පඤ්ඤති මහණනි යම් රූපයක් ඉක්ම ගියේද නිරුද්ධ වූයේද වෙනස් වූයේද ඒ ගණන් ගණන් ගනු ලැබෙන්නේ අහෝසි කියන ක්‍රියාපදයෙන් විය අහෝසි කියලා පාලියෙන් කියන්නේ විය කියන එකයි අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමඤ්ඤා අහෝසීති තස්ස පඤ්ඤති න තස්ස සංඛා අත්ථීති න තස්ස සංඛා භවිස්සති इति එයට විවහාර කරන්නේ අත්ති කියලා. එයට විවහාර කරන්නේ භවිස්සති කියලා. ඒ කියන්නේ අම් රූපයක් ඉක්ම ගියාද ඊට දෙන විවහාරය අහෝසි කියන එකයි. ඉක්ම ගියා කියලා කියනවා මිසක් ඒක තියෙනවා කියලා කියන්නේත් නැහැ. ඒක වන්නේ කියලා කියන්නේ නැහැ. මේ කියන්නේ කාලාත්‍රේ පටලවා නොගත යුතු බවයි. මේ විදියට දිගටම මේ සූත්‍රය යනවා. ඒ අතීත වූ රූපයට අතීත ක්‍රියාපදයයි යොදන්නේ. අතීත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. අනාගත දේ තියෙනවා කියලා හිතාගන්නෙත් නැහැ. ගිය දේ ගියා. තිබුණ දේ තිබුණා. තිබුණ දේ තිබෙන දේ තිබෙනවා. බොහෝ විට සිදුවන දෙයක් තමයි වර්තමාන අර්ථයෙන් ගන්නවා අනාගත දේ. අතීත දේත් වර්තමාන අර්ථයෙන් ගන්නවා. මේකයි ලෝකයාට තියෙන ලොකුම පටලැවිල්ල. ඒක නිසා තමයි අර නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේවා කලම් කලවම් කරගන්නේ නැත්තේ. අතීතය පිළිබඳ ඒ විදිහටම කිව්වා. වර්තමානය පිළිබඳවත් ඒ විදිහට ප්‍රකාශ කරනවා. රූප වේදනාදී පංචස්කන්ධය ගැනම කියවෙනවා. යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අතීතනම් ඊට අහෝසි කියන ක්‍රියාපදයයි යොදන්නේ. අත්ථි භවිස්සති ආදියක් යොදන්නේ නැහැ. ඒ වගේම යම් රූප වේදනා ආදියක් දැන් තිබෙනවද වර්තමාන වශයෙන් තිබෙනවද පච්චුප්පන්න වශයෙන් ඊට තිබුණයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ අනාගතේ වෙනවයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ ඔය විදිහට මෙන්න මේ කාලාත්‍රය පිළිබඳ ව්‍යවහාර විදිහි निराවුල්ව කලවම් කර නොගෙන පාවිච්චි කිරීම පිළිබඳවයි මේ නිරුත්තිපත සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙතනදී අපිට පේනවා මේ සංඛා කියන වචනය කොයිතරම් දුරට යෙදිලා තියෙනවද කියලා මේ සූත්‍රය පුරාම සංඛා සංඛ්‍යා ගිනීම කියන අර්ථයෙන් යෙදිලා තියෙනවා මේ වචන තුන ගැන අපි තවදුරටත් කල්පනා කරලා බලමු. සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන එක. මෙතන විශේෂයෙන් අධිවචන පඤ්ඤත්ති නිරුක්ති කියලාත් යොදලා තියෙනවා. ඊළඟට සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති. මේ වචන ඔක්කොම එක පවුලේ අය වගේ. බොහෝම එකිනෙකට සමානයි. ලෝක ව්‍යවහාරයේ පිළිබඳ ප්‍රශ්නයට අදාළ දෙයක්. භාෂාව පිළිබඳ භාෂා ව්‍යවහාරයේ පිළිබඳ ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රශ්නයට මේ ප්‍රපංච සංඥා සංඛා කියන පදේ ලංවන බව අපිට මේ අනුව හිතා ගන්න පුළුවනි. ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්නා ගිනි. හොඳයි. එතකොට මෙතන විශේෂම මේ භාෂාව සම්බන්ධයෙන් කාරණයක් මොකද දැන් අපි ඕනෝන් ඕනෝන් විවිධාකාර කටයුතු වල යෙදෙනකොට අපිට අපිට අතීත කාලය කියලා එකක් අපි හදාගෙන තිනවා. එතකොට අපි මොකක් හරි වෙලා විවර නම් අන්න මේ අතීතයේ වෙච්ච දෙයක්. ඒකට අතීත කාලයෙන් තමයි අපි උත්තර දෙන්නේ. අපි හිතමු ක්‍රියාපදේ ඔන්න අතීතයේ අතීත කාල ක්‍රියාපදයක් තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට වර්තමානයේ යමක් වෙමින් පවතිනවා නම් වෙනවා නම් අන්න ඒක වර්තමාන ක්‍රියාවක් වශයෙන් අපි ඒක භාවිතා කරනවා. තාම වුණේ නැති දෙයක් ගැන අනාගතයේදී වෙන්න තියෙනවා වෙයි කියලා හිතන දෙයක් ගැන කියනකොට අන්න අනාගත ක්‍රියාවක් දාලා කතා කරනවා. ඒතර විශේෂයෙන් ඒතර මෙතන මතක් කරන්නේ ඒතර අපි අතීතයේ දෙයක් කතා කරනකොට වෙලා අවසන් වෙලා තියෙන දෙයක් කතා කරනකොට වර්තමාන ක්‍රියාපදයක් හෝ අනාගත ක්‍රියාපදයක් දැම්මොත් ඒක වැරදි. එතෙන්දී අතීත ක්‍රියාපදයක් දාලා කතා කරන්න එනවා. ඒතර පාලියේදී අතීතය ගැන කියද්දී අහෝසි විය කියන වචනය තමයි පාවිච්චි වෙන්නේ. ඒතකොට යමක් විය කියලා කියන්නේ නම් අතීතේ. ඊළඟට වර්තමාන සම්බන්ධයෙන් නම් කියනවා අත්ති කියලා. මේ වෙලාවේදී තියෙනවා කියන අර්ථයෙන්. එතකොට එතන පාවිච්චි කරනවා. අනාගතය සම්බන්ධයෙන් නම් එතකොට වෙන්න තියෙනවා කියන අර්ථයෙන් භවිෂ්‍යති කියලා දාලා කතා කරනවා. දැන් හුඟක් වෙලාට ඉතින් අපිට මෙහෙම මෙහෙම කිව්වහම තේරෙනවා. හැබැයි මේකේ මහා ගැඹුරක් තියෙනවා. මොකද අපේ මේ කාලත්‍රයම තියෙනවා කියන හැඟීමෙන් තමයි භවයක් හදාගෙන යන්නේ. සාමාන්‍යයෙන් අපි වර්තමාන මොහොතක් ඒ ඒ හේතු ප්‍රත්‍යයන් නිසා එතන එතන හට අරගනිමින් එතන එතන නිරුද්ධ වෙමින් යනවා කියන එකක් අපිට හිතෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා මට අතීතයක් තිබුණා මට අතීතේ මම ගත කළා. ඒක දැන් මට හොඳට මතකයි. ඔන්න අතීතේ තියෙනවා. මට අතීතය තියෙනවා. ඊට වර්තමානයකුත් මට තියෙනවා. අනාගතෙත් මම ඉන්නවා. අන්න ඒ විදිහට අපි මේ කාලත්‍රය හොඳට ගල්පගත්තාම එකට එකිනෙකට එකක් ඈඳගත්තාම ඔන්න අපිට ජීවිතයක් තියෙනවා. ඔන්න මට භවයක් තියෙනවා. මං ඔන්න මම හිතමු ඔන්න අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා මම ඉපදුනා. ඊට පස්සේ ඔන්න දැන් මම ජීවත් වුණා. දැනුත් මම ජීවත් වෙනවා. ඔන්න තව අවුරුදු මම 40ක් විතර ඔන්න තව ඉස්සරහට ජීවත් වෙනවා. කොහොම කියලා ඉතින් අපි අපේ හිතට එන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 80ක විතර අපි තුමු කෙනෙක් 80ක් විතර ජීවත් වෙච්ච කෙනෙක් නම් ඔන්න අපි හිතනවා 80කට ඉස්සෙල්ලා ආයි ඉපදුනා. එයා 80ත් තිස්සේ ජීවත් වුණා. 80ට පස්සේ මැරුණා. ඔන්න ඔය වගේ හැඟීමක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඒ වගේ ඒ සාමාන්‍ය ඒ ව්‍යවහාරයේ තියෙන අර්ථය නෙමෙයි අපි මේ භාෂාවට හසු වෙලා තමයි අපි මේ වගේ අර්ථයක් ගන්න. අර වගේ මේ ඉපදුනාට පස්සේ යමක් තියෙනවා ඊට පස්සේ අවුරුදු 80කට පස්සේ මැරෙනවා. එයා අවුරුදු 80ක් තිස්සේ කාලයම එයා ජීවත් වුණා. තියෙනවා. කියන අර්ථයෙන් තමයි අපි ගන්නෙ. හැබැයි මේ 80ත් තිස්ස කාලෙද්දී මොහොතක් මොහොතක් පාසා ඉපදිපින ඉපදිපදි මරුණා කියන එකක් අපිට ඒතරම් ප්‍රකට නැහැ. අපි හිතන්නේ ඉපදුනේ ඔන්න අවුරුදු කාල 20කට කලින් 40කට කලින් 50කට කලින් කියලා තමයි අපි හිතන්නේ. දැන් මේ අපි ජීවත් වෙන අවස්ථාව කියලා ඊළඟට අපි හිතනවා. ඊළඟට නැත්තම් අවුරුදු 10කට කලින් මං හිටියා කියලා හිතනවා. 10කට කලින් ඔන්න අපි ඉස්කෝලේ ගියා නැත්නම් විශ්වවිද්‍යාලේ ගියා ඔන්න නැත්නම් පිරිවෙන් ගියා මොනවා මොන හරි අපි හිතනවා. ඉතින් මේ ඔක්කොම කාලත්‍රයම අපි හොඳට මේ සංයෝජනය කරගෙන හොඳට අපිට හොඳට ඒකට ඈඳගෙන අපි සම්පූර්ණයෙන්ම භව තත්වයක් දිගට පවතින තත්වයක් ජීවත් වෙනවා කියලා හිතා ගැනීමක් තමයි ඉතින් කරන්නේ. ඉතින් මේ తত্ত্বය හුඟක් වෙලාවට ඉතින් අපිට නොදැනුවත්වම මේ භාෂාව හරහාම අපි තුන සිද්ධ වෙනවා. අපි කතා කරන්න ඉගෙන ගන්නවා, භාෂාව හසුරවන්න ඉගෙන ගන්නවා, අනිත් අයත් එක්ක කතා කරනවා, sannivedanaya කරනවා. ඒ sannivedanaya හරහා නොදැනුවත්වම වගේ අපිට අර ජීවත් වීමක්, මමත්වයක් මගේ කියලා දෙයක් ඊළඟට භව භව ස්වභාවයක් මේ පවතිනවා වගේ හැඟීමක් අපිට නොදැනුවත්වම අපේ හිතේ කාවදින ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ බඳු කාවැදිච්ච බව තණ්හාවක්. ඒ බඳු කාවැදි කාවැදිච්ච බව දෘෂ්ටියක් තමයි එකතකින් අපිට මේ අයින් කරන්න වෙලා තියෙන්නේ. අපි ජීවත් වෙන්න ජීවත් වෙන්න එකතකින් අපිට මේ දේ අටුවම් බහින ගතියක්. අපේ හිතේ මේක කාවදින ගතියක් තියෙනවා. ඉතින් එකතකින් ටික ටික අමාරු වෙනවා මේ මේ தත්ත්වය අයින් කළා. මේ මොහොතක් පාසා ඒ ඒ හේතුප්‍රත්‍යයන් නිසා එතන එතන හට අරගෙන මොහොතක් පමණක් තියෙන ස්වභාවයක් මෙතන තියෙනවා කියන එකක් අපිට හිතා ගන්නත් අමාරුයි. ඒ වෙනුවට අපිට තියෙන්නේ අර වගේ දිගට පවතින ගතියක් තමයි අපි හිතින් හිතාගෙන ඉන්නේ. ඉතින් එතකොට මේ ඔක්කොම කතාවෙන් තවදුරටත් ශක්තිමත් වෙනවා මේ අපි හිතින් කරන මේ ප්‍රපංච හරහා. එතකොට අපි අතීතයේ අල්ලගෙන ප්‍රපංචත් කරනවා. වර්තමානයේ අත්දැකීම සම්බන්ධනුත් ප්‍රපංච කරනවා. අනාගතේ වෙන්න මෙන්න මෙහෙම වෙයි කියලා ප්‍රපංච කරනවා. එතකොට ඉතින් අපිට අතීතේකුත් තිබුණා දැනුත් අපි ඉන්නවා අනාගතෙත් අපි ඉන්නවා කියලා ඉතින් හොඳට කාලත්‍රය පැටලලාම එනවා. ඉතින් මේ නිසා මේ කාලත්‍රය අපි පනවාගෙන තියෙනවා අපේ පහසුවට. හැබැයි ඒකම අපේ ඒකාත්තකින් මේ සංසාර ගමන දික් වෙන්නත් හේතුලා තියෙනවා. ඉතින් එතකොට මේ සංඛා කියන වචනේ එතකොට ස්වාමීන් වහන්සේ මතු කරනවා මේක මේ භාෂා ව්‍යවහාරයට සෑහෙන සම්බන්ධයි. ඕනෝන් අතර ඇති කරගන්නා සම්මුතීන් වලට සෑහෙන්න සම්බන්ධයි. ඊළඟට ඕනෝන් එක්ක කතා බහ කරද්දී පාවිච්චි කරන ප්‍රඥප්තියන් වලට සෑහෙන්න සම්බන්ධයි. මොකද මේවා ඇත්තටම ප්‍රයෝගී වෙනවා හිතද්දී. අපි හිතද්දී හුඟක් වෙලාවට මොකක් හරි භාෂාවක් අල්ලගෙන මේ භාෂාවෙන් හිතනවා මේ භාෂාවෙන් හිතනවා. নানা ප්‍රකාර මේ ක්‍රම පාවිච්චි කරලා තමයි අපි මේ හිතීම වර්ධනය කරගන්නේ. හිතීම රටාවල් වල අපි පැටලෙන්නේ. එතකොට මේ භාෂාව සෑහෙන්න මේ හිතන එක වර්ධනය කරන්න, හිතන එක සකස් කරන්න, හිතන එක තව ආටෝප ගන්නවන්න සෑහෙන උදව් වෙනවා. අපි හිතමු කලාකාරයෙක් හිතන ආකාරය එතකොට එයාගේ මේ විෂයට අනුකූලව එයා මේ කලා ඇහැකින් බලලා එයාට নানা ප්‍රකාර දේවල් ඒ ඔස්සේ හිතා ගන්න පුළුවන්. අපි හිතමු විද්‍යාඥයෙක් එයා මේ දකින දෘෂ්ටි කෝණයෙන් බලලා අන්න එයාට নানা ප්‍රකාර අන්දමින් එතන හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි තුන් සමාජ විද්‍යාඥයෙක් ඒ එකම සංසිද්ධිය එයාට අදාළ මේ දෘෂ්ටි කෝණයකින් බලලා එයාට පුදුම විදිහට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ අපි ඇසුරු කරන සමාජය, අපි ඇසුරු කරන මේ ජීවනෝපාය, අපේ විවිධාකාරයේ සමාජ රටාවන් මේ හුඟක් දේවල්. එතකොට අපේ මේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපේ ප්‍රපංච දියත් වෙන්නේ කොහොමද? සිතුවිලි රටාවන් දියත් වෙන්නේ කොහොමද කියන එක මත එතකොට සෑහෙන්න බලපාන ස්වභාවයක් තියෙනවා. හොඳයි අපි තාටියක් ඉස්සරහට යමු. මේ සංඛා කියන වචනය ගැන අපි විශේෂයෙන් කල්පනා කරලා බැලුවොත් ඇත්ත වශයෙන්ම භාෂා ව්‍යවහාරයේදී සංඛා කියන්නේ ගණන් ගනු ලැබීමයි. සමහර විට අකුරටත් වැඩිය ප්‍රාථමික ස්වරූපයක් දරනවා ඉලක්කම. භාෂා ව්‍යවහාරය ගැන කල්පනා කරලා බලනකොට සංඥාව කියලා කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව නිත්‍ය වශයෙන් එක්තරා නිමිත්තක් ගැනීමයි. මේ සංඥාවේ ලක්ෂණයක් තමයි නිමිති ගැනීම. නිමිති ගැනීම මගින් තමයි කෙනෙක් හඳුනාගන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් සංඥා වලින් කෙරෙන්නේ නිමිති ගැනීමක්. අපි දන්නවා කැලයක් මැදින් පිරිසක් යනවා නම් යම්කිසි ගමනක් යාමට ආපසු එීමට මඟ හොයා ගැනීමට පොරවක් අරගෙන අර දෙපස ගස්වල හොඳට පෙනෙන සලකුණක් යොදනවා. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ සංඥා ගැනීමයි. අඳුරේ අන්ධයෙකුගේ අතපත ගෑමක් වගේ කියලා අපි සඳහන් කළා. ඒ වගේ මේ සිතුවිලි වල තියෙනවා ස්වභාවය අර වේදනාව දැනුණට පස්සේ සංඥාවක් ගන්නවා. ඉතින් මේක රූප සංඥාවක් වෙනවා. ශබ්ද සංඥාවක් වෙනවා. මේ සංඥාවත් එක්කම බැඳිලා තියෙනවා නিত্য සංඥාව. සංඥාව කියන්නේම කොටින්ම නিত্য සංඥාවක්. නিত্য බවක් ගොනු කර ගැනීමක් මේ සංඥාව පිළිබඳව තියෙනවා. ඒ මොකද ආයෙත් එනකොට හඳුනා ගන්න විදියට ඒක නොවෙනස්ව තියෙන්න ඕනි. සංඥාවම ඒ තරම් මිරිඟු ස්වභාවයක් ගන්නෙත් ওই ප්‍රශ්නේ නිසයි. සංඥාවේ නිමිති ගැනීම ස්වභාවය තියෙනවා. ඇත්ත වශයෙන් සංඥා කියලා කියන්නේ නිමිත්ත සංකේතයේ සලකුණ කියන ඔය අදහස්මයි සංඥා කියන වචනේ තියෙන්නේ. එතකොට මේ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනා ගත්තට මදි. මේක ලෝකයා අතර සමාජයේ හඳුන්වා දෙන්නත් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් කියලා දෙකක් තියෙනවා. අන්න ඒක තමයි අර සංඥා කියන එක ළඟට තියෙන්නේ සංඛා හැඳින්වීම. විවහාර කිරීම. මේ දෙක එකටයි යන්නේ. හොඳයි පොඩ්ඩක් ඉන්න. එතකොට මේකේ දැන් මතු කරන බොහොම සියුම් කරුණු කීපයක් තියෙනවා සයන්හන්සේ මේ අපිට ලිහලා දෙන. එකක් තමයි දැන් මේ සංඛා කියන වචනය එතකොට පෙන්නනවා ගණන් ගැනීම කියන අර්ථයෙන්. එතකොට මේ ඒක සායනස මතක් කරනවා අකුරකට අකුරටත් වැඩිය බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඉලක්කම් අපි ඉගෙන ගන්නවා 1 2 3යි කියලා අපි ඉගෙන ගන්නවා. ඇඟිලි ගණන් කරනවා පුංචි කාලෙදී. ඒක අපි සමහරලාට අකුරු ලියන්න කලින් කරන දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ ගණන් ගැනීම කියන එක අකුරටත් වඩා ප්‍රාථමිකයි කියලා මේ කරුණක් මතක් කරනවා. ඊළඟට සංඥා ගැනීම සම්බන්ධයෙන් අපේ හිත හුඟක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ මොනවා නිමිති ගන්නවා. යම්කිසි සලකුණු ටිකක් ගන්නවා. ඒ සාමාන්‍යයෙන් කියන ව්‍යංජන අනුව්‍යංජන ගන්නවා කියලා මොනවා හරි ලකුණු ටිකක් අපි දෙයක් දැක්කහම ඒකේ තියෙනවා යම් යම් ලකුණු. ඒතකොට එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක් වෙන් කර ගැනීම සඳහා අපි යම් යම් ලකුණු පාවිච්චි කරනවා. අපි හිතමු එක්කෙනෙක්ගේ ඔන්න රැවුල තියෙනවා අනිත් එකනාගේ රැවුල නැහැ මෙයාගේ රැවුල ඉදිලා මෙයාගේ රැවුල මේ මේ විදිහයි ඔන්න රැවුල සම්බන්ධයෙන් අපි හිතා ගන්නවා නැත්නම් යාගේ කොණ්ඩ මෝස්තරය ගැන හිතනවා යා කොණ්ඩ මෙහෙමයි යා කොණ්ඩ මෙහෙමයි කියලා හිතා ගන්නවා ඉතින් ඒ වගේ දේවල් ගත්තොත් සමාහදාවට තින් වෙනස් වෙනවා අපි හිතමු යා අනිත් දවසේ ඔන්න රැවුල කපලා එනවා නැත්තම් කොණ්ඩ මෝස්තරේ වෙනස් කරලා එනවා. නැත්තම් කොණ්ඩේ ඩයි කරගෙන එනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලදී අපි ගන්න නිමිත්ත වෙනස් වෙනවා. හැබැයි ඊට වඩා බොහොම සූක්ෂමව අපේ හිත නිමිති ගන්නවා. අපි තු මූණේ තියෙන නිමිති ගත්තොත් එහෙම අන්න යාගේ නහය කොහොමද? දිගටිද? මහතද? ඇස් කොහොමද? අහර මේ කියලා ඉතින් අපි නොදන්න නොදන්නා විදිහට අපිටත් නොදැනුවත්වම අපේ හිත මේ නිමිති ගැනීම හරහා තමයි අපි ඕනෝන්න වෙන් කළ හඳුනගන්නේ. ඉතින් අපි හිතාගන්නවා මේ නිමිති දිගට තියේවි කියලා. එතකොට අපිට කෙනෙක් හඳුනගන්න බැරි වුණොත් අපි හිතමු යම්ස කෙනෙක්ව අවුරුදු ගානකින් දැක්කේ නැත්නම් සමාලාවට යාගේ ඒ අපේ හිතේ ඇති කරගත්ත ලකුණු ටික වෙනස් වෙලා නම් ඉතින් අපිට යාව හඳුන ගන්නත් බෑ. ඉතින් අපි කියනවා මේ මට අඳුන ගන්නත් බැරි වුණානේ කොච්චර කාලයකට පස්සේ දැක්කේ කියලා. ඉතින් ඔන්න අපි යාව හඳුන ගන්නවා. අපේ අපි තුමි ඉස්කෝලේ කාලේදී ඉස්කෝලේ ගිය කාලේ හම්බෙච්ච යම්සි යාළුවෙක් ඔන්න රස්සාව කරන කාලෙදී නම් හම්බුනේ එම් නැත්තම් ඊටත් වයසට ගියාට පස්සේ නම් හම්බුනේ සමහරවිට අපිට අඳුර ගන්නත් බෑ කොහෙන් කොහෙන් හරි ඉතින් ඔන්න ආරංචි වුණොත් මේ අහවලයි කියලා ඉතින් යා කියනවා මේ මට අඳුර ගන්නත් බැරි වුණානේ කියලා මොකද අපි අර දාගෙන තිබිච්ච ලකුණු ටික දාගෙන තිබිච්ච නිමිති ටික දැන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ තැනත්තව හඳුනගන්න මොකද මේ මනුස්සයා වෙනස් වෙලා. නමුත් අපේ හිතේ තියෙන පුදුමාකාර මේ නිත්‍ය සංඥාවක්. ඒ අපි හඳුනගත්ත හැඳිනීම. නැත්නම් අපි දාගත්ත ලකුණු ටික අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ ලකුණු වල අපි බලාපොරොත්තු වෙන යම්කිසි නිත්‍ය ස්වභාවයක්. ඒක වෙනස් නොවි තියේවි කියලා අපි හිතා ගන්නවා. ඉතින් ඒ නිසා මේ ලකුණු ගැනීමම නිමිති ගැනීමම සිද්ධ වෙන්නේ ඔය නිත්‍ය සංඥාවක් කරහා. ඒතර ඇත්තටම භාවනාවේදී හුඟක් වෙලාවට අපිටම කෙනෙක් සමාධි ස්වභාවයක් එහෙම හදාගෙන යම්සි කෙනෙක් හොඳට මේ දෙයක් දිහා හොඳින් නිරීක්ෂණය කරනවා නම් රූප කර්මස්ථානයක් වඩනවා නම් එහෙම නැත්නම් වේදනාවක් දිහා නිරීක්ෂණය කරනවා නම් තමන්ගෙම උනත් හිත දිහා නිරීක්ෂණය කරනවා නම් හුඟක් වෙලාවට මේ තරම් මේ නිමිති ගන්න බැරි තත්ත්වයක් ඒ තරමට මේක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ස්වභාවයක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. අන්න එතකොට තමයි දැන් අර අපි හිතාගෙන හිටිය ඒ නිත්‍ය සංඥාව කඩලා යන ගතියක් එන්නේ. ඒ නිසා අනිත්‍ය සංඥාවම බුදුරජාන් වහන්සේ කියනවා අස්මිමානය සමුග්ඝාතය වෙන්න සමූල ඝාතනය වෙලා යන අස්මිමානය දුර වෙලා යන්න හේතු නැහැ කියලා. ඒ තරමට හරි ප්‍රබලයි කියනවා මේ අනිත්‍ය සංඥාව කියන එක. නමුත් අපේ හිතේ සම්පූර්ණයෙන් තියෙන නිත්‍ය සංඥාව මත පදනම් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය විපල්ලාසයක් කියලාත් එහෙම කියනවා. ඒ කියන්නේ අනිත්‍ය වූ දෙෙහි අපි නිත්‍ය ස්වභාවයක් දකිනවා. මොහොතක් පාසා දේවල් වෙනස් වෙනවා. හැබැයි අපි දකින්නේ හැමතිස්සෙම නිත්‍ය ගතියක්. අපේ ඇහැ සූක්ෂම නැහැ. එහෙම නැත්නම් පොහසත් නැහැ. මේ වෙනස් වෙන ස්වභාවය දකින්න. අපි හිතන්නේ මේක දිගට පවතිනවා. අඛණ්ඩව තියෙනවා. එක විදිහටම තියෙනවා. එක රටාවටම තියෙනවා. එක හැඩයටම තියෙනවා. එක වර්ණයටම තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඉතින් මේ විදිහට මේ ලකුණු ගැනීම, නිමිති ගැනීම, සංඥා ගැනීම එතකොට අපේ එකාතකින් මේ හිතේ ලොකු කෙලස් ප්‍රවාහයක් ඇති වෙන්න සෑහෙන දිගින් හේතු වෙනවා. ඉතින් මේකේ තව පැත්තක් ස්වාමින්වහන්සේ පෙන්නනවා දැන් මේ අපි හඳුනා ගත්තට පස්සේ තව කෙනෙක්ට විස්තර කරන්න යෑමේදී ඔන්න හඳුන්වා දීමක් කියන එක උත්සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි දෙයක් හඳුනාගත්තා. හඳුනාගත්තේ අන්න අහවල් දේ, අහවල් කෙනා. කියන එතකොට අපිට අවශ්‍ය වෙනවා තවත් කෙනෙකුට sannivedanaya කරන්න. තවත් කෙනෙකුට විස්තර කරන්න. අන්න අහවල් දේ මම දැක්කා. ඒතර ඒකටත් අපි සංඥා භාවිතා කරනවා. ඒකටත් අපි ඊළඟට නිමිති භාවිතා කරනවා. ඒකටත් අපි භාෂාවන් භාවිතා කරනවා. ඉතින් මේ හරහාත් ඉතින් එතකොට තව පැත්තක් ස්වාමීන් වහන්සේ මතක් කරනවා. එතකොට සංඥාව කෙලින්ම එතකොට නিত্য බවක් ගොනු කර ගැනීමක් නিত্য සංඥාවක් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා නොදැනුවත්වම වගේ. ඒකේ අඳුර ගන්න හඳුනා ගැනීමට පමණක් නෙමෙයි ඒකම එතකොට තවත් කෙනෙකුට විස්තර කිරීමටත් පාවිච්චි කරනවා. සංඥාවම ඒ තරම් මිරිඟු ස්වභාවයක් ගන්නෙත් ඔය ප්‍රශ්නය නිසායි. සංඥාවේ නිමිති ගැනීම ස්වභාව තියෙනවා. ඇත්ත වශයෙන්ම සංඥා කියලා කියන්නේ නිමිත්ත, සංකේතය, සලකුණ කියන ඔය අදහස්මයි. සංකා කියන වචනේ තියෙන්නේ. එතකොට ඒ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනා ගත්තට මදි. මේක ලෝකයා අතර සමාජයේ හඳුන්වා දෙන්නත් සිද්ධ වෙනවා. හඳුන්වා ගැනීමත් හඳුන්වා දීමත් කියලා දෙකක් තියෙනවා. අන්න ඒක තමයි අර සංඥා කියන්නේ එක ළඟට තියෙන්නේ. සංඛා හැඳින්වීම විහාර කිරීම ඒ දෙක එකටයි යන්නේ. අන්න හරි. එන්නේ ඒ කාරණේ ඊටාම් වැදගත්. පොදු සංඥා සංඛා කියලා ප්‍රපංච සංඥා සංඛා කියලා ඒතකොට තමයි මේ පදයේ යෙදিলা තියෙන්නේ. මේක තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ අවුල ලිහලා දෙන්නේ. එතකොට මේ අර නිමිති ගැනීම වලදී එතකොට මේ සංඥා ගැනීම, නිමිති ගැනීම, ලකුණු කිරීම කියන එක වෙනවා. ඊට ඒක තව කෙනෙකුට විස්තර කරන්න ගියාම අන්න භාෂාව පාවිච්චි කරලා අන්න සංඛා කියන කැලලට අපි එනවා. විස්තර කරන්න යාම නිසා හඳුන්වා දීමට යාම නිසා. එතකොට මේ හඳුනා ගැනීමයි හඳුන්වා දීමයි කියන දෙකම අර්ථවත් කරන්න එතකොට සංඥා සංඛා කියන පද දෙක එක ළඟ යොදලා තියෙනවා. එතකොට පపంచ සංඥා සංඛා කියලා එතකොට තනිපදයක් විදිහට මේ වචන තුනක් පාවිච්චි කළා. එතකොට එක අතකින් හඳුන්වනවා. එතකොට මේ සංඥා ගැනීම හරහා ප්‍රපංචත් වෙනවා. තවත් කෙනෙකුට විස්තර කරන්න ගිහිල්ලත් එක අතකින් ප්‍රපංචයක් වෙනවා. එතකොට මේ පැති පැති කීපයක් එතකොට මේ පංචපදය හරහා සිද්ධ වෙනවා. සංඥාවන් ගන්න ගිහිල්ලා නිමිති හරහා මේක මුල පුරනවා ඊළඟට අපි මේවා විස්තර කරන්න ගිහිල්ලත් අපි මේ ප්‍රපංච වලටම ආවඩන ගතියක් ප්‍රපංච වලටම ආරාධනා කරන ගතියකුත් තියෙනවා හොඳයි එතකොට සංඥා සමඤ්ඤා පඤ්ඤත්ති වලින් අපි සිංහලට ගත්තොත් සංඛා සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වලින් අපි සිංහලට ගත්තොත් සංඛා කියන එකට ගන්න පුළුවන් ගිනීම කියලා ගණන් ගැනීම ගොනු කර ගැනීම. එහෙම නැත්නම් එකතු කර දීම කියන අදහසයි. දැන් සංඛ්‍යාව කියලා කියන්නේ පහේ ගොඩවල් හයේ ගොඩවල් කියලා කියන්නේ එකතු කරලා ගන්නවා. එකින් එක වෙන් කරලා ගන්නේ නැතිව. ඒක ලේසි අපේ වැඩවලට පහසු වීම සඳහා. විවහාර වැඩවලට පොදු වැඩවලට පහසුයි. මේ සංඛ්‍යාවක් තිබීම. ඒක නිසා භාෂාවේ මූලිකම ප්‍රාථමිකම ලක්ෂණ තමයි සංඛ්‍යාව ඉලක්කම. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ එකතු වෙලා හැඳින්වීම. අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මුතියක් ඇති කර ගන්නවා. ඒක එක එක්කෙනා එක එක විදිහට කියන්න ගත්තොත් බෑ අදහස් හොමාරු කරගන්න. පඤ්ඤාති කියලා කියන්නේ ඒ විදිහට නමක් කාරූඪ කිරීම. එක්කෝ අඬබෙර ගහලා හරි වෙන ක්‍රමයකින් හරි මෙතෙන් සිට මෙයට මෙසේ විවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤාති. බොහෝ දුරට එකිනෙකට සමාන අදහසක් ගෙන දෙනවා. ඒිනුත් අර සංඛා කියන එක ඊටාම ප්‍රාථමික ස්වરૂපයක් දරනවා. ගොනු කර දීම. මේ ගොනු කිරීම, මේ එකතු කිරීම ඉලක්කම් වලට පමණක් නෙවෙයි භාෂාවටත් පොදු දෙයක් බව බොහෝ සූත්‍රවලින් පෙනී යනවා. සංඛං ගච්ඡති කියන පාඩයෙන් සංඛං ගච්ඡති කියලා කියන්නේ විවහාරයට එයි කියන අදහසටයි. ගණන් ගනු ලැබේ කියන එකයි. හොඳ නිදර්ශනයක් අපිට හොයා ගන්නට පුළුවනි. මහා හත්තිපදෝපම සූත්‍රයෙන්. හොඳයි පොඩකින්. එතකොට දැන් මම හිතනවා මේ වචන තුන තමයි මේ තෙක් ස්වාමීන් වහන්සේ සෑහෙන ඉතින් භාෂාව පාවිච්චි කරලා මේ විස්තර කරන්න යන්නේ. එතකොට සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියලා වචන තුනක් හඳුන්ව ගන්නවා. සංඛා කියන එකෙන් එතකොට ගිනීම්, ගොනු කර ගැනීම කියන අදහස එනවා. සමඤ්ඤා කියන එකෙන් එතකොට කට්ටිය එකට එකතු වෙලා මෙන්න මෙහෙම නමක් කියමු කියලා පනව ගන්නවා. ඒක සමඤ්ඤා කියලා කියනවා. පඤ්ඤත්ති කියලත් ඒ වගේම නමක් ආරූඪ කිරීමක්. ඇත්ත වශයෙන් දේවල් තියෙන දේවල් නෙමෙයි මේ. අර ඕනෝන්ගේ sannivedana සඳහා පහසුව සඳහා දෙයක් ආරූඪ කරගන්නවා. මෙන්න මේකට මෙහෙම කියමු වගේ ඉතින් ආරූඪ කරගන්නවා. එතකොට මේ පද තුනෙන් ගත්තාම විතර සංඛා කියන එක බොහොම ප්‍රාථමික ගතියක්. මේ ගිනීම් කියන වචනය සංඛ්‍යා කියන වචනය එතකොට බොහොම ප්‍රාථමික ගතියක් තියෙනවා අරිටත් වඩා. එතකොට ඔය ඔය වචන ඔක්කොම ඉතින් බැලුවාම මේ භාෂාවට සම්බන්ධයි. ඔවුනෝන්ගේ sannivedanට සම්බන්ධයි කියලා තමයි හිතන්න තියෙන්නේ. එතකොට මේක තව විස්තර වෙන පදයක් තමයි ඊළඟට විස්තර කරන්නේ. ඉතින් අපි මම හිතන්නේ හුඟක් දිගටම කතා කරගෙන යනකොට වඩා මම හිතනවා කතා කරපු දේවල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ දේශනාව සම්බන්ධයෙන් මොනවා හරි තව එකතු කරන්න තියෙනවා නම් හරි මේකෙන් මොනවා හරි පැන නැගිච්ච ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න මම මේ විවෘත කරනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍ය සංඥා සංකා කියන දෙක නැතුව ප්‍රපංචයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒක තමයි මටත් හිතෙනවා මේ දැන් හිතන්න දැන් සංඥාවකින් සංඥා සංඛා දෙකෙන් තොරව ප්‍රපංච ගැන කතා කරන්න අමාරුයි. මොකද බුදුහාමුදුරුවෝ කියනවානේ සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා. ඒතකොට ප්‍රපංචයක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම මුලට මුලට මුලට ආවොත් ඒකේ සංඥාවක් තියෙන්න ඕන. එහෙමනම් සංඥාවක් තොර සංඥාවකින් තොර නම් සංඥාවකින් තොර මට්ටමකදී එහෙනම් ප්‍රපංචයක් මතුවෙන්න බෑ හිතේ. හ්ම්. චිත්ත සංකාරය කියන වේදනා සංඥා චිත්ත සංඛාර. ඔව් චිත්ත සංඛාර කියලා කියනවා වේදනා සංඥා දෙකට. ඒ දෙක නැතුව සිතුවිල්ල පහළ වෙන්නේ. බෑනේ. බෑ කියන්නේ. ඒ කියන්නේ දැන් ඔතනදී චිත්ත සංඛාර එනවා සංඛාර ගැන විස්තර කරනකොට. සංඛාර ගැන විස්තර කරද්දී සංඛාර තුනක් පෙන්නනවා. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. කාය සංඛාරෝ කියලා ආස්වාස ප්‍රස්වාසය පෙන්නනවා. වචී සංඛාරෝ කියලා විචිත් විතක්ක ਵਿਚාර පෙන්නනවා. ඊළඟට චිත්ත සංඛාර කියලා වේදනා සංඥා පෙන්වනවා. ඉතින් එතකොට දැන් අහන ප්‍රශ්නේ තමයි එතකොට චිත්ත සංඛාර වලින් තොර තත්ත්වයක්ද? නෑ නෑ මේ සෝහස කියන්නේ දැන් චිත්ත සංඛාර වල තියෙන්නේ වේදනා සංඥා කියන්නේ. වේදනා සංඥා දෙකනේ. එතකොට චිත්ත සංඛාරයක් ඇති වෙන්න විදිහක් නැහැ. ওই දෙක නැත්තම් සංඥාවක් නැත්තම්. ඒත් ඒක හින්දා මේ මේ කියන්නේ මේ විතක්ක නැහැ කියන්නේ ප්‍රපංචයක් එන්න විදිහක් නැහැ කියන දෙක. නැහැ කියන එක තමයි කියන්නේ. ඔව්. ඒ කියන්නේ කොහොමත් දැන් හිතලා බලන්න අපි භාවනා කරන කෙනෙක්, විපස්සනාවක් වඩන කෙනෙක් හොඳට අපි හිතමු යා රූප කර්මස්ථානයක් වඩද්දී හොඳට රූප කර්මස්ථානයක් නිරීක්ෂණය කරමින් ඉන්නවා. එතමුණු ධාතු ලක්ෂණයක් මතුවෙනවා. ධාතු ලක්ෂණේ ඇති නැති ස්වභාවයක් දකිනවා. දකින දකින තර මේක ඇතිලා නැතිලා යනවා. බොහොම වේගවත්ව මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඕක කාලයක් තිස්සේ කරන්න කරන්න කරන්න හිතන්න මේක ඊටාම අධික ප්‍රවේගයකින් අධික වේගයකින් සිද්ධ වෙනකොට දැන් මෙයාට මේක මේ මේක මොන හැඩරුවද මේකේ තියෙන්නේ මොන ධාතුවද මෙතන පහළ වෙන්නේ කොයි වෙලාවද මේක වුනේ කොතනද මේක පහළ වුනේ කියලාවත් හිතාගන්න බෑ ඒ තරමට මේක බොහොම වේගෙන් සිද්ධ වෙනවා කියලා හිතන්න. එතකොට වෙන්නේ ටික ටික හිත එකෙන් ඈත් වීමක්නේ. හිතට දැන් මේක හඳුනා ගන්න බෑ. නිමිත්තක් ගන්න බෑ. මේක අන්න අහවල් තැනයි තියෙන්නේ කියලා. අපි තුමු මුලදී අපි පටන් ගත්ත මේක මේ ධන හිසේ තමයි තියෙන්නේ කියලා. ධන හිස ආශ්‍රිතව තමයි මේ යම්කිසි ධාතු ලක්ෂණයක් පහළුනේ කියලා නේ අපිට හැඟුණා. නමුත් හිතන්න හොඳට හිත එකඟ වෙලා ඒකම හොඳට බලබලා ඒතනම හිත එකඟ වෙලා ඒක බොහොම ශීඝ්‍ර සිද්ධ වෙනකොට අන්න හිතට ඒ ශීඝ්‍රගාමීත්වය පවත්ව ගන්න නම් ඒ දැන් අපි තුමු මේක බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනකොට අපිට ඒහා සමාන ශීඝ්‍රතාවයක් අපේ හිතෙත් පවත්වන්න වෙනවනේ. නැත්නම් අපිට මිස්සලා යනවනේ අරමුණ. අපි ඔය වගේ බොහොම වේගෙන් අපේ හිතත් හසුරනකොට දැන් අර ඒකේ තියෙන හැඩහුරුකම් ඔක්කොම ගන්න බෑ. ඒකේ තියෙන වර්ණ సంతාන ඔක්කොම ගන්න බෑ. ඒ යම් කිසි මේ ඇතිවීම නැතිවීම කියන අර පොදු ලක්ෂණයකට විතරයි යන්න වෙන්නේ. ඒ පොදු ලක්ෂණ ටිකත් අන්තිමට ගන්න බැරි තත්ත්වයකටපත් වුණාට පස්සේ තමයි අර හිත ඕකෙන් අයින් වෙනවා කියලා කියන්නේ. අනිමිත්ත ස්වභාවයකට යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණොත් තමයි අනිමිත්ත පැත්තට යනවා කියලා කියන්නේ. නිමිති ගන්න බැරි වෙලා. සංඥාවක් ගන්න දැන් බැරි වීම නිසා අන්න හිත ඒ අරමුණ නිදහස් කරන දානවා. අරමුණ අතහැරලා දානවා. ඒක ඒ බඳු මට්ටමකදී හිතේ ප්‍රපංචයක් හටගන්න ක්‍රමයක් නැහැ ඉතින් බැලුවාම. ඒ කියන්නේ අපි ප්‍රපංච කර කර නම් මේක කරේ ඒ කියන්නේ ඉතින් එතන නිවැරදි භාවනාවක් වෙලා නැහැ. නිවැරදි විපස්සනාවකදී හිත සෑහෙන්න සංසුන් වෙලා, නිශ්ශබ්ද වෙලා ප්‍රපංච සමනය වෙලා විතර්ක සමනය වෙලා තියෙනවා. ඒ බඳු මට්ටමකදී දැන් මේ විතර්ක කියලා කියන්නේ හිතේ එන සිතුවිලි කියන අර්ථයෙන්. ඒ බඳු මට්ටමකදී බොහොම සියුම්ව ඒ අරමුණ දිහා යම්සි අපිට මේ කමඨහන වශයෙන් ගත්ත අරමුණ දිහා එයා හොඳින් නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරන්නේ අර පැහැදිලි මනසකින්, ඒකාග්‍ර වෙච්ච මනසකින්, නිශ්ශබ්දව මනසකින්. එතකොට අන්නේ අරමුණේ ඇති නැතිම ස්වභාවයක් උදේවය ස්වභාවයක් ඒකට සමහරවට හේතුප්‍රත්‍යයන් හටගන්න ස්වභාවයක් පටිසමුප්පන්න ස්වභාවයක් දකින්න දකින්න ඉතින් මෙතනින් හිත ඈත්වීමක් තමයි සිද්ධ වෙන්නේ අර බුද්ධ වචනය ගැන අපි සලකලා බැලුවොත් ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් ඇති වුණා නම් නිබ්බිදාව පහළනවා කියලා කියනවා ඒක යම් කිසි උච්ච ස්ථානයකදී උච්ච මට්ටමකදී ඒකෙන් හිත අයින් වුණා හිත නිදහස් වෙනවා විමුක්ත වෙනවා කියලා කියනවා හිත නිදහස් වෙනවා කියන්නේ මෙතකොට එක අතකින් බැලුවාම මොනවෙන්ද නිදහස් වෙන්නේ එතන නිදහස් වෙන්නේ මොකෙන්ද? නිදහස් වෙන්න තියෙන්නේ තින සංඥාවලින්ම තමයි. ඉතින් අනිමිත්ත කියලා කියන්නේ ඉතින් නිමිති නැහැ දැන් මේ හිතේ. ඒතකොට සංඥාවලට හිත හිර වෙලා තියෙනවා නම් සංඥාවල හිත පැටලෙනවා නම් අනිවාර්යෙන් හිත ගියවනවා. නැත්තම් කියන්නේ ඒ සංඥාව තව අපි සංස්කරණය කරනවා. ඒකට තව එක එකතු එකතු කර කර සංස්කරණය කර කර අඩු වැඩි කර කර වර්ණ ගන්නවමින් මේක එක එක විදිහට හදනවා. නමුත් එහෙම දෙයක් කරන්න බැරි තත්වෙට මේක ගිහිල්ලා නම් මේක ශීඝ්‍රව වෙනස් වෙනවා නම් නිමිති ගන්නවත් බැරි වෙලා නම් ඉතින් මේ අයින් කළා අයින් කළා දැම්මට පස්සේ අන්න හිත නිදහස්. හිත අනිශ්චිතයි. මොකක්වත් ආශ්‍රය කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ මට්ටමකදී හිත අනිශ්චිතයි කියන්නෙම ඉතින් ඇතුලේ කතාව සමනය වෙලාම තියෙනවා. අනිශ්චිතන හිතට දැන් සමහර කියන හුස්ම රැල්ල දැනෙන්නේ නැති වෙනවා පේන්නේ නැතු වෙනවා කියන. ඔව්. ඒ කියන්නේ හුස්ම රැල්ල ඒ කියන්නේ හේතුවෙන් අර නිමිත්තක් ගන්න බැරුව සිතුවිලි ඇති කරන්න බැරි හින්දාද ඒක පේන්නේ නැතුව යන්නේ දැනෙන්නේ නැතුව යන්නේ. ඔව් සිතුවිලි කියන වචනේ නම් ඒ තරම් يعني හිතන්න මෙතනට දාන එක සුදුසු නෑ. නිමිත්තක් ගන්න බැරි. නිමිත්තක් ගන්න බැරි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණ සියුම් වුණා. අරමුණේ දැන් ඔක ඉතින් පැටි කීපෙන් ගන්න පුළුවන්. කියන්නේ අරමුණ සියුම් වෙලා නිමිති බොහොම සියුම් භාවයට පත් වුණාට පස්සේ ඒ නිමිති හඳුනා ගන්න බැරි බැරි මට්ටමට අපේ හිත ඕලාර එක නම් නිමිති ගන්නත් බෑ. තාම අපේ හිත සියුම් වෙලා නැහැ. සියුම් මදි. සතිය තාම තීව්‍ර මදි. තියුණු මදි. එහෙමනම් නිමිති ගන්නත් බෑ. හැබැයි අපේ හිතේ සතිය දියුණුනාට පස්සේ ආයෙත් නිමිති ගන්න හැකියාව හැදෙන්න පුළුවන්. හිතන්න දැන් හුස්ම රැල්ල නොපෙනී ගියා. හැබැයි අපි එතනම හිත තියාගෙන ඉන්නවා. තව ටිකක් හැබැයි සතිය දියුණු වෙනවා. දිනුන කරොන් ආයෙ හුස්ම රැල්ල මතුවෙනවා. එතකොට වෙන්නේ ආයෙත් අන්න අපේ හිත තව සියුම් වුණා, සතිය තව වර්ධනය වුණා, හිත තව ඒකාග්‍ර වුණා. අන්න එතකොට හුස්ම රැල්ල පේන්න ගන්නවා. දැන් මේ විපස්සනාදී කතා කරන්නේ ඒකම නෙමෙයිනේ. හුස්ම රැල්ල කියන එක වෙනුවට දැන් මෙතන තියෙන ධාතු ස්වභාවයක්. ඇතිල්ලීම් ස්වභාවයක්. චලනය වෙන ස්වභාවයක්. අන්න වගේ බොහොම ප්‍රාථමික මට්ටමින් සිද්ධ වෙන ධාතුන්ගේ හට ගැනීමක්, නිරුද්ධ වීමක්, ඒබඳු දෙයක් දකින්නේ අරට වඩා ටිකක් ප්‍රඥා මට්ටමකදී. ඒ ඒ ඒබඳු මට්ටමකදී හිතට ඒ නිමිති ගන්න බැරි අර අරමුණ නොපෙනී යාම කියනට වඩා ටිකක් වෙනසක් තියෙනවා. නේද? අරමුණ නොපෙනී යාම කියන එක නිකන් වෙන පැත්තක්. හැබැයි ඊට වඩා අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්නවා කියන එක තවත් පැත්තක්. ඒතොර මේ මේ පැත්තේදී ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්න පැත්තේදී හේතුන් නිසා මේක එතන එතන හට ගන්නවා කියන එක වගේ දෙයක් මතුවෙනකොට එයා එයා ස්පර්ශ කරන ඊට වඩා ගැඹුරක්. නිමිති ගන්න බැරි වෙනවා පස්සේදී. මේක තියෙන සීඝ්‍රතාවය නිසා නිමිති ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ එක පැත්තක් විතරයි. දැන් මේ සිද්ධ වෙන සංසිද්ධියම ඒ කියන්නේ දෘෂ්ටි කෝණ තුනකින් බලනවා කියනවනේ. දහමේ සාමාන්‍යයෙන් විස්තර වෙනවා. කියන්නේ බොහොම ඒකේ තියෙන ශීඝ්‍රතාවය නිසා නිමිති ගන්න බැරි වීම කියන එක එක පැත්තක්. එහෙම නැත්නම් නිරන්තරයෙන්ම මෙතන මේ පිළීමක් තියෙන්නේ ඇති වෙන තියෙන දෙයකින් පිළීමක් තියෙන්නේ කියලා මේක මේක ආශා කරන්න බැරි වෙලා මෙතන තියෙන දුකක් පිළීමක් කියලා බලන ඇන්ගල් එක තව පැත්තක්. ඒ දෘෂ්ටි කෝණේ තව පැත්තක්. දුක පැත්තෙන් ඒතොර බලන්නේ. ඊළඟ මේ මේ තරම්ම වේගෙන් මෙහෙම දෙයක් වෙනස් වෙනවා නම් මෙතන කොහෙද මේ දිගට පවතින ආත්මයක් තියෙන්නේ? මෙතන කොහෙද සාරයක් තියෙන්නේ? මෙතන කොහෙද හරවක් හරයක් අරටුවක් තියෙන්නේ? කියලා අන්න ශූන්‍ය වශයෙන් දැකීම තව පැත්තක්. ඉතින් ඕකෙන් කොයි පැත්තෙන්ද දකින්නේ කියලා අපිට මුල පූර්ව නිගමනයක් දෙන්න බෑ. ඒ කොයි හරි පැත්තකින් දැකලා තමයි හිත නිදහස් වෙනයි කියලා කියන්නේ. ඒ නිසා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන එකෙන් විස්තර කරනවා සාමාන්‍යයෙන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හරහා. අනිත්‍ය පැත්තෙන් හොඳට වැටුණා නම් අනිමිත්ත පැත්තට යනවා කියනවා. දුක්ඛ පැත්තෙන් වැටුණා නම් අපනිහිත පැත්තෙන් යනවා කියනවා. අනාත්ම පැත්තෙන් වැටහුණා නම් ශුන්‍යත පැත්තෙන් යනවා කියලා කියනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. ඉතින් අරමුණ නොපෙනී යාම කියන එකම කියලා කියන අරමුණ නොපෙනී යාම ඉතින් මෙතනදිත් අරමුණ නොපෙනී යනවා හැබැයි. වේගයෙන් ශීඝ්‍රයෙන් දැක ගන්න මේක වෙද්ද වෙනකොට නිමිති ගන්න බැරි වුණාම ඉතින් නොපෙනී යනවා. ඒ නොපෙනී යාමයි නිකන් හිතන අරමුණ සියුම් වේගෙන ගියහැල්ලා නොපෙනී යාම අතර වෙනසක් තියෙනව නේද? තියෙනවද නැද්ද? දෙක එකද? ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඔයාට මේ රළු අරමුණක් පෙන්වනවා. දැන් හොඳට අත තදින් අතුල් වෙනවා. හොඳට දැන් දැනෙනවානේ. ඊට සියුම් අතුල් වෙනවා. දැනෙන්නේ නැති ගානට. ඒකෙදි ඇතීම් නැතිම් ස්වභාවයකට වුණාද නැත්නම් සියුම් ගතියක් නෙදී අරමුණේ අරමුණේ තීව්‍රතාවයේ අඩුවීමක් මෙතන තියෙන්නේ නේද? එහෙනම් මට නම් හිතෙනවා ඔයගේ දෙකක් කියලා. يعني තීව්‍රතාවයේ අඩුවීමයි මේකේ අරමුණ එතන එතන හේතුන් නිසා එතන එතන හට අරගෙන එතන එතන නිරුද්ධ වීමයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පටිසමුප්පාදය පැත්තෙන් විස්තර කරනකොට සාමාන්‍යයෙන් විස්තර කරන්නේ ඒ කියන්නේ අර මේ මොකද්ද ඉදප්පච්චේතාව වශයෙන් පෙන්නනවානේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති. මස නිරෝධා ඉදං නිරුජ්ජති. තනිකර අනිත්‍ය පැත්තක් නේද කතා කරන්නේ. ඔන්න මේ හේතුවක් සකස් වුණා නැත්නම් හේතුවක් තියෙනකොට මෙන්න ඵලයක් හටගත්තා. ඒතර හේතු නිරුද්ධ වෙනත් එකම ඵලයක් නිරුද්ධ වෙලා ගියා. ඇති වුණා නැති වුණා. ඒතර ඇති වුණා නැති වුණා කියන එක සඳහා මේ හේතුන්ගේ සකස් වීම මුල් වුණා. ඒතර මේක දකිනවා කියන එක ගැඹුරක් තියෙනවානේ. නිකන් ඔය අරමුණ නිකන් ඔහේ නොපිනියක් ගියා කියන එකට වඩා නේද? ඒ නිසා මේ සාමාන්‍යයෙන් ඒ නිසා මේ මේ හිතේ සමාධියක් හඳුනාට පස්සේ සමාධිය පාවිච්චි කළා අරමුණක් නැවත නැවත නිරීක්ෂණය කිරීමක් ඒක ඇති නැති ස්වභාවය දැක ගැනීමක් සඳහා තමයි මේ උනන්දු කරවන්නේ මොකද? අපසමින්දා මොකද? ඔව්. මේ සාකච්ඡාවට දාලා ගන්න මේ මම අපේ කරන භාවනාවක් එක්ක ආනාපාන සතිය වගේ භාවනාවක් එක්ක කොහොමද මේ මේක කලකන්නේ. ඔව් සලකන්නේ කියන්නේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංස්කාර. ඔව්. දැන් අතරම අර මේ නිරුත්තිපත සූත්‍රයේදී විස්තර කරන්නෙම අතරම ස්කන්ධ පහට දාලා. දැන් අපි හිතනවා දැන් අතීතය වර්තමානය අනාගතය කියලා අපි පනවගෙන තියෙන්නේ. නමුත් බුධාඳුරෝ අතීතය කියලා හඳුන්වන්නේ ස්කන්ධ හට අරගෙන ඒක නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයි. ඒක මරුණා. ස්කන්ධයන්ට සාපේක්ෂවයි අතීතය කියන දෙයක් පෙන්වලා දෙන්නේ. ඒතු අතීතය කියලා gediya පිටින් මොකක්වත් නැහැ. මොකක් හරි රූපයක් හට අරගෙන නිරුද්ධ වෙලා ගියා. අවසానයි. අන්න ඒක ඉවරයි. අහෝසි කියන වචනේ පාවිච්චි කරනවා. නැත්නම් යම්සි වේදනාවක් හටගත්තා ඒක අවසන් වුණා. ආසුන්නා නම් එන්න ඒක අතීතයේ වෙච්ච දෙයක්. අහෝසි කියන වචනේ පාවිච්චි කරනවා. යම්සි සංඥාවක් හටගත්තා ඒක අවසන්ලා ගියා. ඒක මැකිලා ගියා. අන්න ඒක වෙච්ච වෙලා අවසන් වෙච්ච දෙයක්. ඊළඟට අපි හිතමු යම්සි හිතේ රාගයක් පහළ වුණා ඒක අවසන් වුණා. මෛත්‍රියක් පහළ වුණා ඒක අවසන් වුණා. දැන් නෑ ඒක. අන්න ඒක වෙලා අවසන් දෙයක්. අන්න ඒ විදිහට ඒ ස්කන්ධයන් වෙලා يعني හට අරගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒක ඉවරනේ. ඉවරයි කියන අර්ථයෙන් වෙලා අවසාන වෙච්ච අර්ථයෙන් අන්න අතීතය කියලා පෙන්වනවා. දැන් මේ වෙලාවේ තියෙනවනම් මේ වෙලාව වන්න ඔයාලට රූපයක් පේනවා. මේ වෙලාවේ යම් වේදනාවක් දැනෙනවා. මේ වෙලාවේ යම් සංඥාවක් දැනෙනවා. මේ වෙලාවේ යම් හිතේ රාගයක්, දේශයක්, මෝහයක් තියෙනවා. අන්න වෙයි කියන අර්ථය. තියෙනවා කියන අර්ථය. අන්න වර්තමාන වශයෙන් පෙන්වනවා. ඊළඟට අනාගතේ තාම පහළ වෙලා නැහැ හැබැයි. රූපයක් පහළලත් නැහැ, වේදනාවක් පහළලත් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ, විඥානයක් නැහැ. තාම ස්කන්ධ පහළ වෙලා නැහැ. ඒක වෙන්න ඉඩ තියෙනවා කියලා අර්ථයක් පෙන්වනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ හුදු පැවැත්මක් නැත්නම් ඇති නැතින ස්වභාවයක් විනා අතීතයක් වර්තමානයක් අනාගතයක් කියලා පෙන්වන්න ඇත්ත වශයෙන්ම දෙයක් නැහැ ඉතින් බැලුවාම. ඒ නිසා ගැඹුරට යනකොට ධර්මයේ පෙන්වන්නේ මේ කාලය කියන එක මිනිස්සු පනවගත්ත පැනවීමක් පමණයි. කාලය කියලා ඇත්ත වශයෙන් පවතින දෙයක් නැහැ. කාලය කියන එක මේ ස්කන්ධයන්ට සාපේක්ෂව පෙන්ලා දෙනවා. ස්කන්ධයන් ඇතිලා නැතිලා අවසන් වෙච්ච දේවල් වලට අතීතය කියලා පෙන්නනවා. අහෝසි කියලා දාගන්නවා. වර්තමාන වශයෙන් තියෙන ටිකට වර්තමානයේ කියලා දාගන්නවා. වෙලා අවසන් මේ තාම පහළ නොවෙච්ච දේවල් ගැන හඳුන්වන්න කියන්න, ව්‍යවහාර කරන්න ඕන අනාගතය කියලා දාගෙන තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි එච්චර ගැඹුරක් හිතන්නේ ඕන්න අතීතයේ තිබුණා, දැන් දැන් තියෙනවා, අනාගතයේත් ඉන්නවා කියලා හිතාගෙන ඕක ඔක්කොම ටික පටලව ගන්නවා. ඉතින් ඔහොම තත්ත්වයක් තමයි තියෙන්නේ. පැයක් නම් ගියා. මේ මම හිතනවා ඇති කියලාත් මේ මොකද ටිකක් අමාරුයි මේ ග්‍රහණය කරගන්න. <laughs> තියෙනවද එකතු කරන්න? පඤ්ඤාලෝකාස මොකුත් තියෙනවද එකතු කරන්න? නැද්ද? ඉතින් ඇත්තටම බොහොම මේ ගැඹුරකට තමයි මේකේ මේ ස්වාමීන් වහන්සේ අපිව අරගෙන යන්නේ. ඇත්තටම මේ ඔය අතීත වර්තමාන අනාගත කියන එක විස්තර කරන්න ඉස්සරහට තවත් හරි ලස්සන මේ උපමාවක් මතු කරනවා අර මේ පොට්ටපාද සූත්‍රයේදී එන මේ කිරි දී කිරි මොකද්ද වෙඬරු ගිතෙල් ගිතෙල් මණ්ඩ කියලා. ඒක බොහොම ප්‍රබල උපමාවක්, බොහොම මේ වටිනා උපමාවක් බුදුරජාන් වහන්සේ මතු කරලා පෙන්නනවා. ඒක අපිට වෙන්නේ අපි මොකක් හරි දෙයක් තියෙනකොට ඔන්න ඒකේ අතීතය සම්බන්ධයෙන් මතක් කරගෙන නැත්තම් හිතාගෙන මතකයක් අවදි කරගෙන අපි ඒකට ඈඳ ගන්නවා. අනාගතයේදී මෙහෙම වෙයි කියලා පරණ දැනුමක් ඉස්සරහට දාගෙන හරි අපි මේ ඒක ගැන හිතා ගන්නවා. එතකොට මේ අපේ අපේ තියෙන අවබෝධය වෙනුවට අපි හිතාගත්ත දේවල් ප්‍රපංච කරගත්තු දේවල් භාෂාවට අදාළ කරගත්තු දේවල් හරහා තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා එකතකින් පුදුමාකාර පැටලිල්ලක් මේ අපිම හදාගත්ත භාෂාව හරහා අපිට සිද්ධ වෙන ගතියක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේ කලිනුත් මතක් කරා වගේ අර මොකද්ද මේ මන්ත්‍රකාරය තුන් දෙනෙක්ගේ උපමාවක් පෙන්වන්නේ. මේ එක මන්ත්‍රකාරයෙක් මොකද්ද ඇටකටු ටික එකතු කරනවා. තව මන්ත්‍රකාරයෙක් ඒකට මස් පුරවනවා. ඊළඟ මන්ත්‍රකාරයා පණ දෙනවා. අන්තිමට තුන් දෙනාම මේ කවුද මේ ව්‍යාග්‍රයා. අන්තිම ව්‍යාග්‍රයා තුන් දෙනාම මරනවා. ඉතින් ඒ වගේ අපිත් මේ ඔවුනෝන්ගේ පහසුව පිණිස පිරිසක් එක කටයුතු කරන්න ගිහිල්ලා අපේ ශිෂ්ටාචාරය හරහා අපි ඔන්න භාෂාවක් ඇති කර ගන්නවා සම්මුතියෙන් දා ගන්නවා මේ මේ විදිහට ප්‍රඥප්තියෙන් ඇති කර ගන්නවා අපි හැබැයි අන්තිමට දන්නේම නැතුව ඒක ඇත්ත කර ගන්නවා. ඔතින් ඔතනින් පුදුමාකාරයෙන් පැටවෙනවා. අපි මේ අපි පනවා ගැනීම තියෙන්නේ ඔක්කොම. මෙන්න මෙහෙම කියමු කියලා මේ ඉතින් පනවා ගැනීම මිසක් ඇත්ත වශයෙන් තියෙන දේවල්ම නෙමෙයි ඉතින් මෙතන තියෙන්නේ. සම්මුතියින් තියෙන්නේ. නමුත් අන්තිමට අපි සම්මුතිය සත්‍ය කරගන්නවා. ඒ නිසා පුදුමාකාර හිරවිල්ලක් අපිට සිද්ධ වෙනවා මේ අපිම දාගත්ත දේවල් හරහා. හොඳයි. ඉතින් එහෙනම් අදත් අපි පැයක වගේ සාකච්ඡාවක් පැවැත්වුවා අපේ ශක්තිපමණින්. ඉතින් බොහොම ගැඹුරු පැතිවලට තමයි ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ අපි එකගෙන යන්නේ. ඉතින් ඒකාතකින් මේ මටත් ඊයේත් මට ඇත්තටම කල්පනා වුණා දැන් මේ අපි මේ පොත් දිහා බලාගෙන යන්තම් මේ පොඩ පොඩ ඉස්සරහට අරගෙන අපි මේ අපේ ශක්ති ප්‍රමණයින් කරන්නේ. නමුත් හිතලා බලන්න කටුකුරුණ ස්වාමීන් වහන්සේ අද වගේ මේ ලොකු පහසුකම් මේ නැති කාලෙක ඔක්කොම මේ පොත් ටික ළඟට ළඟට තියාගෙන උන්වහන්සේ මේ හැම දෙයක්ම මේ රිෆර් කර කර ඒවම ඒ තැන් තැන් හොඳට හොය හොයා ඒවා හොඳට මතකයේ තියාගෙන මතකයෙන් මේ දේශනා මාලාව ඉදිරිපත් කරා කියන්නේ කොයිතරම්නම් හැකියාවක් උන්වහන්සේ සතු වෙන්නේ නැද්ද? මොකද මේ මං හිතන්නේ උන්වහන්සේ මේ අපි වගේ පොතක් ළඟ තියාගෙන <laughs> ඉදිරිපත් කරා කියලා. පුදුමාකාර හැකියාවක් තිබිලා තියෙනවා. මේ භාෂාව සම්බන්ධයෙන් ඊළඟ ධර්ම ඥානය සම්බන්ධයෙන් මේවා හොඳට ලස්සනට පෙළගස්සලා මේ අහන්නට ඒක බොහොම මේ ගැඹීර විදිහට බුදුරජාණන් වහන්සේගේ වචනේ මතුවෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්න. ඒ නිසා අපි මේ උන්වහන්සේට ණය ගැති මේ වගේ අර ධර්මයේ තිබිච්ච බොහොම වටිනා සාරවත් කොටස් ටිකක් මේ විදිහට පෙළගස්සලා අපිට මේ වගේ පාරක් පෙන්ලා දීම සම්බන්ධයෙන්. ඉතින් අදත් අපි අපේ ශක්තිපමණින් මේ කරපු එකතු වෙලා කරපු මේ සාකච්ඡාවෙන් යම්කිසි ජනිත වූ කුසලයක් තියෙනවා නම් ඒ අපවත්ති අදාළ අතිපූජනීය කටුකුරුනේ ඥානවන් සාවින්හතරත් අපවත් මේ අපි අනුමෝදන් කරමු. ඒ වගේමයි අපි මේ ඇති කරගත්තු සියලු කුසල් අපේ ඥාති මිත්‍රාදීන් එක්ක අපි බෙදා හදාගමු. ඒ සඳහා අපි සම්ප්‍රදායික වශයෙන් එත්තාවතාජාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු